පනතක් ඉදිරිපත් කරාට ඒ පිළිබඳ පැහැදිලිතාවයකින් නෙමෙයි හෝ එහි ඇතිවෙන ව්‍යවස්ථාමය නීතිමය බලපෑම් හා ඇතිවී හැකි දේශපාලන තත්ත්වය අස්ථාවර භාවයක් රටට ඇතිවී හැකි දේවල් ගැන හරියාකාර තක්සේරුවක ඉඳගෙන නෙමෙයි මේ සංශෝධනය ඉදිරිපත් කළේ. ඒ නිසා නිවැරදි තත්වයන් ගොඩනැගීමට බල කරමින් අපට පුළුවන්කම ඇති වුණා විරුද්ධ පක්ෂයේ ඡන්දය නැත්නම් ආණ්ඩුවට මේක ඊයේත් සම්මත කරගන්න බැරි වෙනවා. ඉතින් ආණ්ඩුව ඉතා පැහැදිලිව නියතමානීව පිළිගත යුතුයි. විරුද්ධ පක්ෂයේ ලබා දුන් ඡන්ද ප්‍රමාණය නොලැබුණා නම් මේ කටයුත්ත ඊය සාර්ථක වෙන්නේ නැහැ.